හොඳයි ස්වාමීන් වහන්සේ. මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දැන් වහන්සේ දේශනා කළා දැන් බුද්ධත්වේ ලබා ගන්න ඉන්න පිරිස නැත්නම් තමන් බෝධිසත්වයක් කියා ගන්න පිරිස සමහර අය දැන් අර කට්ටියක් එකතු කරගෙන එහෙම ඉන්නවා කියන අදහ ඒ කියන්නේ ඒගොල්ලෝ එක ප්‍රකාශ කරනවා කියන එක. අතන කට්ටියක් හදාගන්න ඕනේ ඇති නේද? තමන් තමන් උදව් කරන්නේ ඇත්තටම ඒ පිරිසකටනේ. එහෙම එකක් නැද්ද? එහෙමයි. ඒ කියන්නේ දැන් දැන් තව අවුරුදු 100කින් 200කින් බුදු වෙනවා නම් එතුමානම් තව උදව් කරන්න හෝ ඒ පිරිසක් හදාගෙන නෙවෙයිද යන්නේ. එතකොට ඒගොල්ලන්ට කියන්න ඕන උදාහරණයක් හැටියට අපි උදාහරණයකට කියමු. දැන් අපේ දැන් යශෝදරා තෙරණියන් වහන්සේ ඒ මීට ඉස්සෙල්ල බව ගණනාවකදී එහෙම බුදුරජාණන් බොහෝ බොසතරන් පසුපස ආව කියනවා මම ඔයාලට උදව් කරනවා කියන අදහසක් ඇතුළේ ඒ වගේ එතකොට පුද්ගල සම්බන්ධයක් ඇති වෙනව නේද? ඒක වෙන්න Taman බුදු වෙන කෙනෙක් බව පෙන්වන්න ඕනේ නැද්ද? පුද්ගල සම්බන්ධයක් ඇති වෙනවා ඒක බෝසත්තරයා නෙමෙයි තීරණය කරන්නේ බෝසත්තරයාට තීරණය කළා මම මෙයාව අරන් යනවා කියලා එහෙම ගෙනියන ගමනක් නෙමෙයි අර ශ්‍රාවකයා තමයි මම මේ තනතුරට යනවා මම මේ උපකාරය කරනවා කියලා ඒකට සුදුසු කෞශල්‍යයන් එයා දියුණු කරගන්න ඒ අදාළ කෞශල්‍යයන් ටික එයාට දිනු කරගන්න බැරි වුණොත් ඒ ප්‍රාර්ථනාව ඇතුව සසර වැඩිලා ඉන්න වෙන කෙනෙක් එතනට සම්බන්ධ හැබැයි සෑහෙන දුරක් ගියාට පස්සේ එහෙම කඩා වැටෙන්නේ දැන් අපි හිතමු බෝසතාණන් වහන්සේ විවරණ ගන්න අවස්ථාව වෙනකොට කවුද බිරිඳ වෙන්නේ කවුද පුතා වෙන්නේ කවුද මව්පිය වෙන්නේ ඒවා ඒ වෙනකොට ශක්තිමත් වෙලා අවසానයි ඒ නිසා තමයි අර බුදුවරයා නියත විවරණේ දෙන්නේ මෙහෙමයි මෙහෙමයි වෙන්නේ කියන්නේ එතකොට ඒ වෙලා ඒ වෙනකොට ඒවා ශක්තිමත් වෙලා නැතිනම් බුදුරේ එහෙම විවරණයක් දෙන්න යන්නේ නැහැ. තව තව සසරේ වැඩෙන්න ආරිනවා. ඉතින් ඒ නිසා බෝසත්වරයා නෙමෙයි තීරණය කරන්නේ ඒ අර අනෙකුත් පිරිස තමයි මම මේ මේ තනතුරට යනවා කියලා ඒගොල්ලෝ අදිෂ්ඨාන කරගන්නේ. එහෙම යම්කිසි කෙනෙක් අදිෂ්ඨාන කරගත්තට පස්සේ බෝසත්වරයා ඒ තනත්තට උදව් කරනවා ඒ අදාළ සාධක සම්පාදනය කරගන්න. මේ පැතුම ඇතුව යන කෙනෙක් කියලා දැනගත්තාම බෝසත්වරයා සහාය වෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු යසෝදරා. යසෝදරාව ඒ තනතුරටයි යන්නේ කියලා දැනගත්තට පස්සේ එතන ඉඳලා එයාට අවශ්‍ය දරා ගැනීම ඒ වගේම කැපකිරීම ඒවා කරන්න බෝසත්වරේ අවස්ථා හදලා දෙනවා. ඒ නිසා තමයි දැන් අපිට පේන්නේ වෙස්සන්තර ජාතකයේදී මන්ත්‍රී දේවියට කියලා දරුවෝ දෙන්න දෙන්න බැරි කමක් නැහැනේ මන්ත්‍රී දේවිය පස්සේ ඇවිල්ලා හඬා වැළපෙන්නේ ඇයි ස්වාමීනි ඔබ වහන්සේ මා ගැන හොඳටම දන්නවනේ ඉතින් මට කියලා දුන්නා නම් මම මේකට එපා කියන්නේ නැහනේ එයි මම නැති අතරේ මේක ඒ තමයි අවස්ථා හදලා දෙන්නේ අර විරහව දරා ගන්න එතකොට ඒ එතකොට ඒ Taman තදින් බැඳිලා හිටපු දෙයක් Taman අනපේක්ෂිත අවස්ථාවක අහිමි වුණාම දරා ගන්න ටික ටික ටික ටික එහෙම පුහුණු කළේ නැතිනම් අර බෝසතාණන් වහන්සේ මෙච්චර කල්ප කාලාන්තරයක් එකට බැඳිලා ඉඳලා උන්වහන්සේ නික්ම යනකොට කාන්තාවකට ඒක දරන්න පහසු නෑ. කෙලින්ම එතනම මිය යන්නට පුළුවන්. ඒ තරම් බරපතල කම්පනයක්. ඉතින් ඒ කම්පනයට ඔරොත්තු දෙන්න යසෝදරාව හදන එක බෝසතාණන් වහන්සේගේ වැඩ. හැබැයි හදන්න උන්වහන්සේ ඉදිරිපත් වෙන්නේ මේ පැතුමට මෙයා යනවා මේක ස්ථිරයි කියන බව හරියටම තහවුරු වෙනකොට තමයි ඒ උපකාරය කරන්නේ. එහෙම නැත්නම් එතකන් එයාට වැඩෙන්න ඉඩ හරිනවා. උදව් කරනවා වැඩෙන්න ඉඩ හරිනවා එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන් වෙන සාසනයක නිවන් දැක්කා වුණත් ඒක කරගන්න උදව් කරනවා හැබැයි අපේක්ෂාවකින් තොරව. අර අර විදිහට ශක්තිමත්ව ඒක කැඩෙන්නේ නැති වෙන්න තහවුරු වුණාට පස්සේ වගකීමෙන් යුක්තව ඒ චරිතය එතන ඉඳලා ගොඩනගනවා. ඉතින් ඒ සසුනේ නිවන් දකින්න යනවයි කියලා සාමාන්‍යයෙන් විශේෂ ප්‍රාර්ථනාවක් නැතුව යන අය සම්බන්ධව එහෙම විශේෂයෙන් හදන්න කියලා දෙයක් නැහැ. ඒගොල්ලෝ එන විදිහට එන්න හැකි හැම අවස්ථාවකම ඒ අයට උදව් කරනවා කරුණාව අවබෝධ කරගන්න. ඉතින් එතකොට සසරේ ගොඩාක් වැඩුණු කෙනෙක් ඉක්මනට අවබෝධ කරගන්නවා. එහෙම වැඩිලා මදි අය අවසාන භවයේ බුදුහාමුදුරන්ගේ උපකාරයෙන් ඊටු ටික සම්පූර්ණ කරගන්න වෑයම් කරනවා. අතුමයි ස්වාමීන් වහන්සේ බොහොම බොහොම පැහැදිලි වුණා.